සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි නිවැරදි ත්‍රිපිටක දහමට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුළයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සන්ධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා.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 ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ පරම ගම්බීර වූ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පිනතුනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ ඥානයන් පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටින අතරතුර එතනදි සඳහන් කළා ඉමේහි චතුහි ඨානේහි ඒකත්ත ගතං චිත්තං පටිපදා විසුද්ධි පක්කන්දං චේව හෝති උපේක්ඛානු බ්‍රෝහිතංච ඥානේනච සංපහංසිතං කියන ඡේදය තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. එතන කරුණු තුනක් අපි සිහිපත් කරන්ට යෙදුනා. ඒ අතර මේ උපේක්ෂාව අනුව අනිත් ධර්මතා සියල්ලම වැඩෙන්න පටන් ගන්නවා කියලා සිහිපත් කළා. ඥාණයෙන් සිදුවිය යුතු කරුණු සම්පූර්ණ වුණහම ඇතිවන හැඟීමක් තමයි මේ සම්පහං සිතං කියලා කියන්නේ. ඥාණයෙන් සිදුවිය යුතු කරුණු ටික සම්පූර්ණ වුණාට පස්සේ ඇති වෙන හැඟීමක් තමයි සම්පහන් සිතන් කියන හැඟීම. ආන්ගේ කාරණාව පිළිබඳව අට කතාවේ කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න ඉතුරු කරමින් අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්නට යෙදුණා. අපි ධර්මදේශනාව අද එතන ඉඳලා ආරම්භ කරමු. වෝදානී ඥානානීති විසුද්ධි ඥාන විසුද්ධි ඥානානී පින්නතේ මෙතන වෝදානී ඥානා නීති නැත්නම් වෝදාන කියලා කියන්නේ පිරිසිදු වෙනවට. වෝදාන කියලා කියන්නේ පිරිසිදු වෙනවා. විසුද්ධි ඥාන කියලා කියවේ නිසා වෝදානේ ඥානානි විසුද්ධි ඥානානි පිරිසිදු බව නිසා තමයි මේ විසුද්ධි ඥාන එහෙම නැත්නම් වෝදාන ඥාන කියලා කියේ විසුද්ධි ඥානවලට පිරිසිදු බව. තං විවජ්ජයිත්වා තං විවජ්ජයිත්වා කියලා කියන්නේ විශේෂයෙන් ඒ වර්ජනේ කොට කියන අර්ථය තමයි විවජ්ජයිත්වා. ඒ වර්ජනේ කොට යං පුබ්බේ වෘත්තං අතීතානු ධාවනං චිත්තං වික්කේපානු පරිතං තං විවජ්ජයිත්වානි විවජ්ජයිත්වානි සම්බන්ධි තබ්බං කියලා සඳහන් කරනවා කෙලෙස් ඇති වෙන ස්ථාන වර්ජනය කරන්න කියලා. මුලින් සඳහන් කළේ විශේෂයෙන් ඒ වර්ජනය කරනවා. එhmenනම් මෙතන සඳහන් කරනවා කෙලෙස් උපදින ස්ථාන වර්ජනය කරන්න. ඒ ස්ථාන වලට ඉඩ දෙන්න එපා කියන කාරණාවයි ඒ කියන්නේ. ඒ කට්ටානේ සමාදහති අස්සාස පස්සාසානං පුසනට්ඨානේ සමං ආදහති පතිට්ඨාපේහි සඳහන් කරනවා එක ස්ථානයක සිත සමාධිගත කරනවා කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශවන ස්ථානයේ මනාකොට කුසලයේහි පිහිටවනවා කියන කාරණාවයි කියලා. එක ස්ථානයක සිත ස්ථාපනය කරනවා කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශ වෙන ස්ථානයේ මනාකොට කුසලයේහි සිත පිහිටවනවා. ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශ වෙන ස්ථානයේ කුසලේහි සිත පිහිටවනවා. කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශ වෙන ස්ථානයේ අපි මේ කාරණාව සඳහන් කළා නිමිත්ත මේ ස්පර්ශ වෙන ස්ථානයේ නිමිත්ත. එහෙනම් මේ නිමිත්ත තුල සිත කුසලෙහි පිහිටවල තියෙන්නේ. කුසල් සිත් තමයි එතන උපදින හින්දා සිත කුසලෙහි පිහිටවල තියෙන්නේ. තත්තේව අදිමොක්ඛ අදිමෝචේති සඳහන් කරනවා මේ අදිමෝචේති එතන සඳහන් කරනවා නිමිත්ත ඇති වෙන ස්ථානය භාග්‍යතුන් වහන්සේගේ කර්මස්ථානය පිළිබඳ දේශනාව දැඩිව ඇදහිීම නිමිත්ත ඇතිවන ස්ථානය. ඒ කියන්නේ නිමිත්ත උපදින ස්ථාන දෙකක් තියෙනවා කියලා අපි සිහිපත් කළා නාසිකාග්‍රේ දිග සහ කොට බව 90. එහෙනම් මෙතන සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ කර්මස්ථානය පිළිබඳව දේශනාව පිළිබඳව දැඩිව විශ්වාස කරන්න කියලා කියන්නේ. එහෙම දැඩිව විශ්වාස කරගෙන අදිවේගී නැත්නම් අදිමේති කියලා සඳහන් කරන්නේ අන් ඒ කාරණාව කර්මස්ථානයේ පිළිබඳව බුද්ධ දේශනාව මනාව දරන්න ඒක මනාව විශ්වාස කරන්න මනාව පිළිගන්න කියන කාරණාව අදිමෝචේති ඊළඟට සඳහන් කරනවා පග්ගං හිත්වා ඉන්නතුනි පග්ගං හිත්වා කියලා මෙතන සඳහන් කරන්නේ ධම්ම විචය ධම්ම විචය කියලා කියන්නේ ධර්මයේ විමසීම ධම්ම විචය ඊළඟට වීරය සහ ප්‍රීතිය මේ සඳහන් කරන්නේ බොජ්ජංග කරුණු ගැන ධම්ම විචය වීරය සහ ප්‍රීතිය ආදී බොජ්ජංග වැඩිම අනුව සිතේ වීරය වැඩි කරනවා බොජ්ජංග වැඩෙන්න වැඩෙන්න හිතේ වීරිය වැඩි කරනවා. ධම්මවිචේ බොජ්ජංගයත්, විරිය බොජ්ජංගයත්, පීතිපටි සම්බොජ්ජංගයත් වැඩෙනකොට ක්‍රමක්‍රමයෙන් හිතක තියෙන වීරිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා ඒ වීරිය වැඩි වෙනවා ඒ වගේම වීරිය වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. ධම්ම විචය වගේ කාරණා තුලින් ධර්මයේ විමසීමෙන් විමසීමෙන් තව තව උනන්දු ඇති වෙනවා. ඒ හින්දා වැඩි වෙනවා වගේම වැඩි කරන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් සඳහන් කරනවා ධම්ම විචය වැඩි කරන්න ඕන කියලා. එහෙම වීරිය වැඩි වෙන්නේ නැත්තම් ධම්ම විචය වැඩි කරන්න කියලා කියන්නේ. ධර්මයේ විමසන එක වැඩි කරන්න. ඒ කියන්නේ වැඩි වැඩියෙන් ධර්ම ශ්‍රවණය කරන්න. එතකොට ධම් කරුණු වැඩි වැඩියෙන් අවබෝධ වෙනවා. ධම්ම ධර්මයේ විමසීම වැඩි කරන්න කියලා සඳහන් කරනවා. එහෙමත් නැත්තම් ප්‍රීතිය වැඩි කරන්න කියලා සඳහන් කරනවා. ධම්ම විචේ වැඩි කරන්න ඕනේ. ඒකිනුත් මේ වීරිය තවත් වැඩි වෙන්නේ නැත්නම් ප්‍රීතිය වැඩි කරගන්න කියනවා ධර්ම කාරණාව පිළිබඳ උපදින ප්‍රීතිය. ඒ ප්‍රීතිය වැඩි වෙනකොට ආපහු එතෙන්ට යෙදෙන්න සිත වීරියවත් වෙනවා. වීරිය වැඩි කිරීමේ හොඳම ක්‍රමය හැටියට සඳහන් කරනවා ධර්මයේ විමසීම. වීරිය වැඩි කරන්න තියෙන හොඳම ක්‍රමය ධර්මයේ විමසීමයි. එහෙමත් නැති වුණොත් ප්‍රීතියත් ඒකට එකතු කරන්න කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා උනන්දුව වැඩි කිරීම හෝ ඒ පිළිබඳව ප්‍රීතිය ඇති කර ගැනීම. ධර්මයේ විමසන්න දැන් තියෙනවා නම් යම් උනන්දුවක් ඒ උනන්දුව තවම ප්‍රමාණවත් මදි කියලාම හිතනවා. ඒ නිසා උනන්දුවත් තව තව එන්න එන්න වැඩි කරගන්නවා ධර්මයේ විමසන්න තියෙන උනන්දුව. ඒ උනන්දුව වැඩි වෙනකොට ප්‍රීතියත් ක්‍රමයෙන් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද එක ධර්ම කාරණාවක් හරියට වැටහෙනකොට පුදුමාකාර ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. ආන් ඒ නිසා ප්‍රීතියත් විශේෂයෙන් උනන්දුවෙන් ඇති කරන කාරණාවක් නිසා සඳහන් කරනවා මේ ප්‍රීතිය නිතන් නිරන්තරයෙන් වැඩි කරන්න කියලා කියන්නේ ඒකයි කියලා. ප්‍රීතිය කියන ධර්මතාවයත් පුද්ගලයාගේ උනන්දුව වැඩි කරවන්න හේතු වෙන නිසා ධම්ම විචයත් එක්ක ප්‍රීතිය ඇති කරන්න කියලා සඳහන් කරනවා. එතකොට මේ ප්‍රීතිය ඇති කිරීමෙන් ධර්මයේ විමසීමෙන් පහළ වෙන්නේ විවිධාකාර වූ ඥානයන් අවබෝධයන් ආන්ගේ අවබෝධය නිසානේ සතුට වැඩි වෙන්නේ ධර්මයේ විමසීමේදී ඇතිවෙන අවබෝධය නිසා වැඩි වෙන්න පටන් ගන්නවා සතුට අවබෝධය වැඩි වෙනවා කියලා කියන්නේ ඥානය දියුණු වෙනවා කියන කාරණාව ඒ නිසා මෙතන සඳහන් කරනවා සංසාරේ පුරාම අපි දියුණු කරගත්ත ඥාන අපි ලබාගත් ඥාන මේ සසරින් මිදීම කියන ගමන වේගවත් කරන්න නම් මේ ඥානය කියන ධර්මතාවයේ හරි හරියට වටිනවා. එහෙමනම් එක එක විවිධ වූ ඥානයන් තියෙනවා. ඒ ඥානයන්ගෙන් අවබෝධ කරගන්න තියෙන ප්‍රමාණයන් වෙනස් වෙනස් ආකාරයෙන් තියෙනවා. ආන් ඒ නිසා ඥාන පිළිබඳව සඳහන් කරනකොට විශේෂයෙන් ඥාන 10ක් නැත්නම් ඥාන 7ක් සඳහන් කරනවා. මේ ඥාන හතක් ලැබෙනවා කියලා සඳහන් කරන්නේ දානයක් තුලින්. මොනවාගේ දන් දුන්නාම ඥාන වැඩෙනවද කියන කාරණාව ඊළඟට සඳහන් කරනවා. විශේෂයෙන් ඥානෙ දියුණු වෙනවා කියලා සඳහන් කරනවා සුවඳ පූජාවෙන්. සුවඳ පූජාවේ ආනිසංස 10යි. ආනිසංස 10න් හතක් ඥාන. එහෙනම් ඥාන හතක් පිළිබඳව සඳහන් කරනකොට මේ සුවඳ පූජාවේ ආනිසංස හැටියටම අති විශේෂ සහ ප්‍රබල වූ ඥාන හතක් ලැබෙනවා. ඊට අමතරව විශේෂයෙන් ලැබෙන ආනිසංස ඥාන හතත් එක්ක තව තුනක් වෙලා ආනිසංස 10ක් තියෙනවා. සුවඳ පූජාවෙන් ලැබෙන. ඉතින් මේ කාරණාව පුරාවට දානය සාකච්ඡා කරනවා නිවනට දානය කොච්චර උපකාර වෙනවද කියන කාරණාව. එහෙනම් දානයේ මගහැරලා නිවනට යන්නම යන්නම බැරි කරුණ. ඒ නිසා මේ සුවඳ පූජාවේ ආනිසංස විශේෂයෙන් සඳහන් කරන්නේ පිලින්දි වච්චි මහරහතන් වහන්සේ. සුවඳ පූජාවේ ආනිසංස සඳහන් කරලා තියෙනවා උන්වහන්සේ ඒ වගේ පූජාවල් සංසාරේ බොහෝ කරලා ඇති නිසා. එතන සඳහන් කරනවා ඒ 10න් 7ක් ඥාන කියලා. මේ තමයි මේ ආනිසංස 10 සුවඳ පූජා කරාම සුවඳවත් ශරීරය ඇති වෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ගේ සිරුර දුගඳ හමන ස්වරූපයෙන් යුක්තයි. නමුත් සුවඳ පූජාවේ ආනිසංශයක් හැටියට සුවඳවත් ශරීරය ඇති වෙනවා. ඊළඟට කීර්තිමත් බව ඇති වෙනවා. බොහෝ දෙනා අතර ඊටාම කීර්තියට ප්‍රසාදයට පත් වෙනවා. යසස් ඇති වෙනවා. යසස වැඩි දියුණු වෙනවා කියලා මේ ආනිසංස අතර තුනක් සඳහන් කරනවා. ඊළඟ හතම ඥාන ඒ ඥාන අතර සඳහන් කරනවා ශීඝ්‍ර ප්‍රඥාව කියලා. එක ඥානයක්. මේ ශීඝ්‍ර ප්‍රඥාව කියලා කියන්නේ යමක් වහා අවබෝධ කරන්න පුළුවන් අවස්ථාව උදා වෙන ශීඝ්‍රයෙන් අවබෝධ වෙනවා. ශීඝ්‍ර ප්‍රඥාව. ඊළඟට තීක්ෂණ ප්‍රඥාව. මොකද මේ තීක්ෂණ ප්‍රඥාව කියලා කියන්නේ? ඊතා සියුම් වූ ප්‍රඥාවක්. දැන් තීක්ෂණ ප්‍රඥාව ගැන අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා මේ කෙලෙස් කපන්නේ තීක්ෂණ ප්‍රඥාවෙන් කියලා. කෙලෙස් බිඳගෙන ඉස්සරහට යන්න මේ ඉතා සියුම් ප්‍රඥාව අවශ්‍යයි. මොකද ඉතාම සියුම් කෙලෙස් හඳුනා ගන්න ඕන නිසා. ඒ නිසා තීක්ෂණ ප්‍රඥාව. සුවඳ පූජාවෙන් ලැබෙන තවත් එක ප්‍රඥාවක් ඊළඟට බූරි ප්‍රඥාව කියලා සඳහන් කරනවා. බූරි ප්‍රඥාව කියලා කියන්නේ ඊටා විශාල වූ නුවණක්. හාත්පස පැතිරිලායි තියෙන්නේ. කොයි වගේද කියලා කියන පොළව වාගේ කියලා. ඊටාම ශක්තිමත් නුවණ කඩා වැටෙන්නේ නැහැ. හාත්පසම පැතිරිලා තියෙන විශාල ප්‍රඥාවක් බූරි ප්‍රඥාව. ඊළඟට සඳහන් කරනවා හාසු හාසු ප්‍රඥාව කියලා. මේ හාසු ප්‍රඥාව කියලා කියන්නේ සතුට පෙරටු කරගත්ත ප්‍රඥාව. හාසු ප්‍රඥාව කියලා සඳහන් කරනවා. ඊළඟට ගම්බීර ප්‍රඥාව. ඊටාම ගැඹුරුයේ ප්‍රඥාව. හිතාගන්න බෑ මේ නුවණ කොහොම නුවණක්ද කියලා. ගම්බීර ප්‍රඥාවක්. ඊළඟට සඳහන් කරනවා විපුල ප්‍රඥාව කියලා. විපුල ප්‍රඥාව කියලා කියන්නේ පැතිරුණු ප්‍රඥාවක්මයි. විපුලත්වයට පැමිණියා කියලා කියන්නේ පැතිරුණු ප්‍රඥාවක් එතන තියෙනවා. අවසාන ප්‍රඥාව හැටියට සඳහන් කරනවා ජවන ප්‍රඥාව කියලා. ජවන කියලා කියන්නේ වේගයට. එහෙනම් මෙතන ජවන ප්‍රඥාව කියන්නේ බලවත්ව දුවන ප්‍රඥාව. ඒ කියන්නේ වේගයෙන් යමක් අවබෝධ කරනවා අර ශීඝ්‍ර ප්‍රඥාව වගේමයි. නමුත් මේ වගේ ඊටා සිවුම් වෙනස්කම් තියෙනවා. වේගවත් අවබෝධයක් ලැබෙන ප්‍රඥාවක් තමයි මෙතන ජවන ප්‍රඥාව කියලා කියන්නේ. එම්නම් මේ සුවඳ පූජාවෙන් ලබාපු ආනිසංශ මේ විදිහට 10ක් සඳහන් කරනකොට සඳහන් කරනවා මේ ආනිසංශ අතර විශේෂයෙන් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ නෙමෙයි අපේ භාග්‍යතුන් වහන්සේ ගෞතම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කුටිය සුවඳවත් කරපු එක සදහැවතෙක් සඳහන් කරනවා කල්ප 94ක් දෙව් මිනිස් දෙගතියේ විතරයි ඉපදුනේ කියලා 94 කල්පයක්ම අන්තිමට අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වෙලා මේ දූපදායක තෙරුන් වහන්සේ හැටියට අපදාන පාළිය සඳහන් කරන උන්වහන්සේ මේ ශාසනයෙන් තමයි නිවන් අවබෝධ කරන්නේ. සිද්ධාර්ථ භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි මේ පින්කම කරලා තියෙන්නේ. එතන ඉඳලා නිරේක ගියපු බවක් සඳහන් කරලා නැහැ. ඉතින් ඒ තරම් ආනිසංස සහිතයි. ඊළඟට සඳහන් කරනවා ඒ සුවඳ මල් හැටියට පුළුවන්. දියර හැටියට පුළුවන්. දුමක් හැටියට පුළුවන්. සුවඳ පොට්ටනියක් හැටියට හදලා සුවඳ පූජා කරන්න පුළුවන්. විවිධ විවිධ සුවඳ සහිත මල් පූජා කරන්න පුළුවන්. මේ හැම එකකින්ම සුවඳ පූජාවක් කරන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ නැති දානය කියලා කියහම අදහසට එන්නේ නැති නමුත් ඊට සිවුම් වූ දානයන් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එතකොට අපි නොදන්නා මේ දානයන් අතර ඊළඟට මේ තීක්ෂණ ප්‍රඥාව එහෙම ලැබෙන තවත් දානයක් තමයි ඊට සියුම් දේවල් පූජා කරන එක. සාමාන්‍යයෙන් කන් හැන්දක් වාගේ මේ නිය සුද්ධ කරන උපකරණ වාගේ දේවල් ඉතා සියුම් දේවල්. අන් ඒදී සියුම් දේවල් පූජා කරාම සියුම් සියුම් ඥාන ලැබෙනවා. ඉතින් මේ ලෝකේ අපි අතර ජීවත් වෙනකොට ඉතා සියුම් ඥාන ලබාපු අය ඉන්නවා. වෛද්‍යවරයෙක් කියහම සාමාන්‍ය කෙනෙකුට වඩා ඉතා සියුම් වූ ප්‍රඥාවක් ඊටාම සිවුම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. පුද්ගලයෙකු ලෙඩක් ගැන කියනකොට අවබෝධ කරන්න තේරුම් ගන්න නැත්නම් සත්කමක් කරන්න ගියහම ඒ කාරණාව අවබෝධ කරලා ඒක හරියට කරගන්න සාමාන්‍ය කෙනෙකුට වඩා අතිශයින්ම සිවුම් වූ ප්‍රඥාවක්. දැන් හැමෝටම ඒ වගේ තැනකට එන්න බැරි වුණානේ. හැමෝටම වෛද්‍යවරු වෙන්න බැරි වුණා. හැමෝටම ඉංජිනේරුවෙක් වෙන්න බැරි වුණා. මේ ඒ වගේ උසස් තැනකට හැමෝටම විද්‍යාඥයෙක් වෙන්න බැරි වුණා. එතකොට ඒ ඒ පිරිස් ඒ ඒ තැන්වලට ගියේ සංසාරේ මේ සියුම් සියුම් දේවල් එක එක විදිහට පූජා කරලා සියුම් ප්‍රඥාවල් ලබන්න හේතු වෙන දේවල් කරලා තිබුණා. අන් ඒ කුසල් මේ ජීවිතේ විපාක දීපු හැටියට ඒගොල්ලන්ට අන් අයට වඩා ඊතා සියුම් ප්‍රඥාවල් ලැබිලා තියෙනවා. එහෙනම් මේ සියුම් දේවල් පූජා කිරීමේ තීක්ෂණ ප්‍රඥාව ලබන්න තවත් හේතු වෙන කරුණු පැහැදිලි කරනවා. එහෙනම් මේ ඥානයන් ගැන මෙතන මෙහෙම සඳහන් කළේ මේ සසරින් මිදෙන්නත් මේ ඥාන හැම එකක්ම අපිට උපයෝගී වෙනවා. එහෙමනම් මේ ඥාන ලැබුණහම තමයි අපේ ජීවිතයේ ඇතිවෙන ඒ ඒ ක්ලේශ ධර්මයන් මොනවද කියලා හරියටම අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ආන් ඒ නිසා දාණය කොහොමත් මේ සංසාරයෙන් එතර යන ගමනට ඊටාම වටිනවා කියන කාරණාව නිතර නිතර සඳහන් කරන්නේ ඒක හින්දා. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා මේ භාවනා කරද්දී දානය සම්පූර්ණ නොකර ගන්න කෙනෙක් කල්පනා කරනවා නම් මේ කරුණ මේ නැවත නැවත මේ ධර්මයේ ගැඹුරු තැනම පැහැදිලි කරන්නේ. දැන් අපි මුලින්ම සතිපට්ඨාන සූත්‍රය මුලින් සාකච්ඡා කළා කොටසක්. ඊළඟට විසුද්ධි මාර්ගය සාකච්ඡා කළා. ඒ අවස්ථා දෙකේමත් මේ දානය ගැන ටික ටික කතා කළා. දැන් පටිසම්භිදාවට ඇවිල්ලා ඊටාම ගැඹුරු තැනට ඇවිල්ලා. නමුත් එතනත් දානය ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ දානය ඊටා විශේෂ කාර්යයක් සසරින් මිදෙන්න සම්පූර්ණ කරලා දෙන නිසා ඒ හින්දා සමහර වෙලාවට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දානයයි සීලයයි දෙකම පැත්තක තියලා භාවනා කරන එක හරි වටිනවා කියලා. එහෙම කරගෙන කරගෙන ගියහම ඒගොල්ලෝ මගදී මගදී නතර වෙනවා. මගදී නතර වෙලා අතරමං වෙනවා. අතරමං වෙලා එතනින් එහාට තමන්ගේ ප්‍රඥාව දුවන්නේ නැතුව යනවා. Tamange හිත වැඩෙන්නේ නැතුව යනවා. සමාධිය දියුණු වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ හොයලා බලන්න සිද්ධ වෙනවා එහෙම උනේ ඇයි කියලා. එතකොට වැටහෙන්න පටන් ගන්නවා මුලින් කරන්න තියෙන දේවල් අතහැරලා දාලා මැද්දෙන් පැනලයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ආයෙ මුලට යන්න වෙනවා. හැබැයි මුලට ගිහිල්ලා මේ කාරණාව පටන් ගන්න කියලා උපදෙස් දෙන්නත් මේක අවබෝධ කරගත්ත කල්යාණ මිත්‍ර වූ ගුරුවරු වුණ ගහෙන්න ඕනේ. නැත්තම් Tamanට වැටහෙන්නේ නැහැ ඒක. මේ වාගේ තත්වයක් මට තියෙනවා කියලා ගුරුවරයා ගාවට ගිහිල්ලා කියහම ගුරුවරයා තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ මේ කරුණ මග ඇරිලා ඇවිල්ලා තියෙන කියලා. ඒකට කල්යාණ මිත්‍ර ගුරුවරු ඕනේ. එහෙම ගුරුවරු ලැබිලා නැවත මුල ඉඳලා පටන් ගත්තොත් ප්‍රමාද වෙලා නමුත් ටිකක් අවබෝධයක් තියෙන නිසා ඒ ගමන ආපහු ඔහුට වේගෙන් එන්න පුළුවන් වෙයි. ඒ නිසා කොහොමත් අතහැරලා යන්න අතහැරලා යන්න බෑ. ඒ නිසා සඳහන් කරනවා මේ සුවඳ පූජාව කෙලින්ම ඥාණයට සම්බන්ධයි කියලා. ඊළඟට ආලෝක පූජාව ආලෝක පූජාවත් එහෙම්මමයි. ඥානයන්ට ආලෝක පූජාවෙත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අපි සියුම් උපකරණ ගැනත් සඳහන් කළා. මේ කන් හැඳි නියසුද්ධ කරන උපකරණ, ඉදිකටු වාගේ දේවල්, ඒවට අයිති වෙනවා ඇල්පෙනිති පූජාවල්, ඒවට අයිති වෙනවා අපිට හිතෙන්න පුළුවන් මොකටද ඒවා කියලා. නමුත් ඒ වාගේ දෙයක් ඕනේ වෙච්චහම ඇල්පෙනෙත් එකකින් කරන්න ඕන වැඩේ වෙන මොකෙන්වත් කරන්න බෑ. ආන් ඒ හින්දා අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරලා තිබුණාම සංසාරේ මේ නිවන් උදෙසා යන මාර්ගයේ මගේ අවශ්‍යතාවල්ද මට ඉබේම සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා අමුතෙන් හොයන්න වෙන්නේ හොයන්න වෙන්නේ නැහැ. ඒ නිසා දසදාන වස්තුවක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. මේ සාකච්ඡාවේදී අපිට සාකච්ඡා කරගෙන හිකි විශාඛාව දුන්න දාන පිළිබඳව භාග්‍යතුන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ ඉල්ලනකොටම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කෙරුවත් නැවත සඳහන් කරනවා මට සසරින් මිදෙන්න මට ඊළඟ ඊළඟ මාර්ගඵල පහසුවෙන් අවබෝධ කරගන්න මට මේ දානයන්ට ඉඩ දෙන්න කියලා ඉල්ලුවහම භාග්‍යතුන් වහන්සේ නැවත නැවත ඉඩ දෙනවා. එහෙනම් විශාකාව කියලා කියන්නේ සෝවාන් වෙලා හිටපු කෙනෙක්. නමුත් ඉල්ලීමක් කරනවා මට ඊළඟ මාර්ගඵල වලට යන්න පහසු වෙන්න මේ දාන ටික පූජා කරගන්න ඉඩ දෙන්න කියලා. ඒ කියන්නේ ඒ මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් සෝවාන් කියලා කියන්නේ. එතුමියත් ඉල්ලීමක් කරනවා මට ඊළඟ තැනට යන්න දාන ටික දෙන්න ඊට දෙන්න කියලා. ඒ කියන්නේ ඒකෙන් ලොකු ලොකු රුකුලක් ඒකට දෙන හින්දා. ඒ ටිකත් අපි ඉස්සරහට ටිකක් සාකච්ඡා කරමු. ඊළඟට සඳහන් කරනවා මේ ආකාරයෙන් ඥානයන් හා සම්බන්ධ වන මේ දානේ අංග විශේෂයෙන් සිහිපත් කරනවා ඥානයන් හා සම්බන්ධ වෙන දානේ අංග පිළිබඳව. මොනවද එතන දානීය අංග කියලා සඳහන් කරන්නේ? ඒ කරුණු මනාව දානීය අංග දැනගෙන යම් කෙනෙක් දන් දෙනවා ඒ කාරණාව ඊටාම මහත්ඵල මහානිසංසදායක වූ කුසලයක් උදාපත් කරනවා දානීය අංග දැනගෙන දන් දෙනවා නම්. ඒක කියන්නේ කර්මයයි කර්මඵලයයි හරියටම දැනගත්තා කියලා. එහෙම දන් දුන්නාම තමයි ත්‍රි හේතුක උපතකටත් ඒක මගපාදන කාරණාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා හරියටම දානීය අංග දැනගෙන දන් දුන්නොත් ඒක ඥාන සංප්‍රයුක්තයි. එතකොට දානීය සම්පූර්ණයි. අන්න ඒ නිසා ඥාන සංප්‍රයුක්ත දාන විශේෂයෙන්ම අන්තිමේ හේතු වෙන්නේ අරහත්ත්වයටයි. ඥාන සංප්‍රයුක්තව දෙන දාන අරහත්ත්වයේ සඳහා විශේෂ වශයෙන් හේතු වෙනවා. විනිග්ගං හිත්වා යනුවෙන් සඳහන් කරනවා සිතට නිග්‍රහ කරනවා කියලා. මොකද්ද සමාධිය හෝ උපේක්ෂාව වැඩි කරනවා කියන එකයි මෙතන මේ සිතට නිග්‍රහ කරනවා. සිත අලස වෙනකොට සිතට නිග්‍රහ කරලා සමාධිය උපේක්ෂාව වැඩි කරලා බොජ්ජංග වලින් සංසිඳුන බව පිළිබඳව සිත යොමු කරනවා. මනාව බොජ්ජංග වලින් සිත සංසිඳවන තැනට යොමු කරලා සමාධිය හෝ උපේක්ඛාව වැඩි කරනවා මොකටද උද්දච්චය නැති කරන්න ඕන නිසා සමාධිය හෝ උපේක්ෂාව වැඩි කරන්නේ මේ උද්දච්චය කියන එක නැත්නම් විසිරුණු බව කියන එක නැති කරන්න ඕන නිසා. ඊළඟට සඳහන් කරනවා සති ඉන්ද්‍රිය වීර්ය ඉන්ද්‍රියෙන් උනන්දු කරවලා සති ඉන්ද්‍රිය. ඒ කියන්නේ සිහියනේ. වීර්ය ඉන්ද්‍රියෙන් උනන්දු කරවන්න කියලා. වීර්ය වැඩි කරලා සිහිය වැඩි කරලා සිහිය උනන්දු කරන්න කියනවා. ඊළඟට එහෙම නැත්තම් සති ඉන්ද්‍රියෙන් සමාධි ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියේ වීරිය අඩු කරනවා. සති ඉන්ද්‍රියෙන් සමාධි ඉන්ද්‍රියේ වීරිය අඩු කරනවා. ඒ කියන්නේ වීරිය අඩු වුණොත් ඒත් මේ ගමන යන්න බෑ. වීරිය වැඩි වුණත් වෙන්නේ විසිරෙන එකනේ. වීරිය වැඩි වුණත් මේ ගමන යන්න බැරුව යනවා. විශේෂයෙන් වීරිය වැඩි වෙච්චාම හිත විසිරෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටික වෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය දේවල් කරන්න පටන් ගන්නවා ප්‍රඥාව වැඩි වුණොත්. එහෙනම් මේ හැම එකක්ම හරියටම හරියටම පාලනය කරන්න ඕනේ මේ ගමන යනකොට. එහෙනම් ඒ පාලනය කිරීම පිළිබඳව ඥානත් අපිට පහළ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. වීරිය වැඩි වෙලා වැඩි වෙලා හිත විසිරිලා විසිරිලා යන්න පටන් ගන්නවා. නැත්නම් ප්‍රඥාව වැඩි වෙලා වැඩි වෙලා කෛරාටික වෙන්න පටන් ගන්නවා. මොකද අනවශ්‍ය දේවලුත් ඊට පස්සේ කරන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා සම්පජානෝ හුත්වා රාගානුපතිතං කියලා මෙතන කියන කොටසේ රාගය ප්‍රඥාව අනුව යොදමින් රාගය ප්‍රහාණය කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. අපිට රාගය ඇති වෙච්චාම මට දැන් රාගයක් උපන්නා කියන කාරණාව දැනගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හිත දිගින් දිගට දිගින් දිගට රාගය ඔස්සේම යනවා. නමුත් නෑ මට දැන් රාගයක් ඇති වෙලා තියෙන්නේ මං අනවශ්‍ය පැත්තකට යනවා කියන කාරණාව මතක් කරලා දෙන්න වෙනම ප්‍රඥාවක් ඕනේ. එහෙම නැත්නම් ඒක මතක් වෙන්නේ නෑ. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ රාගය ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා Tamanට තියෙන රාගය සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් දැනගෙනම ප්‍රහාණය කරන්න ඕනේ කියලා. Taman ගාව තියෙන රාගය ප්‍රඥාවකින්ම අවබෝධ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට රාගයක් තියෙන කාරණාව දැනගන්න බැරුව යන නිසා සඳහන් කරනවා මෙතන මේ ඇති වෙන කාම රාගය මේ කාම රාගය කියන එක හරි බලවත් සාමාන්‍යයෙන් රාගය කියලා කියහම ඒක ඒ තරම්ම අපිට ලොකු බලවත්කමක් ගෙනල්ලා දෙන්නේ නැහැ. නමුත් කාම රාගය කියන ධර්මතාවය ඇති වෙච්චහම වෙන කිසි දෙයක් අපිට කරන්න දෙන්නේ නැහැ. හිත ඒ පැත්තටම ඒ පැත්තටම ඒ පැත්තටම පෙරලනවා. දැන් මේ රාගය කියන වචනේ බොහෝ කරුණු වලට යොදන්න පුළුවන් නේ. සමහරලාට අපි චිත්‍රපටයක් බල බල ඉන්නකොටත් රාගයක් ඇති වෙනවා. නමුත් ඒක දර්ශන පේලිය වෙනස් වෙගෙන යනකොට ආය ආය වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. එහෙම නෙමෙයි කාම රාගයක් ඇති වුනහම ඒක දිගින් දිගට දිගින් දිගට බලපානවා. සමහරලාට තමන් ඊටාම සාහසික වෙලා අන් පුද්ගලයා මරණයටත්පත් කරනවා. ආන් නිසා සඳහන් කරනවා එහෙම රාගයක් ඇති වුනොත් මට දැන් ඒ වාගේ බලවත් කාමරාගයක් ඇති වෙලයි තියෙන්නේ කියලා ඒක සංසිඳව ගන්න නම් අසුබය වඩන්න කියනවා. ඒ කාමරාගය නැති කරන්න නම් අසුබය වඩලා මේ ජීවිතයේ තියෙන ශරීරයගේ තියෙන අසුබ බව මෙනෙහි කරලා නැවත යටපත් කරගන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා ව්‍යාපාදයේ සම්බන්ධයෙන් සම්පජානෝ හුත්වා කියලා කියන්නේ මෛත්‍රිය අනුව කරුණාව මුදිතාව අනුව තමන් අවබෝධ කරන්න ඕනේ කියලා. ව්‍යාපාදයක් ඇති වුණොත් හිතේ කේන්තියක් ඇති වුණොත් මට කේන්තියක් ඇති වුණා කේන්තියක් ඇති වුණ බව දැනගන්න තව ප්‍රඥාවක් ඕනේ ඒක අවබෝධ කරලා කේන්තියක් ඇති වුණා කියලා ඒ කේන්තිය නැති කරන්න ඕනේ ඒක නැති කරන්න නම් මෛත්‍රිය සහ කරුණාව වගේ දේවල් හිතේ ආපහු දියුණු කරගන්න ඕනේ ඒක සම්පූර්ණ කරගන්න තවත් ප්‍රඥාවකින් කරුණු සකස් කරෙන්න ඕනේ ඊළඟට සඳහන් කරනවා ව්‍යාපාදේ නැති වෙන්නේ මොන කාරණාව සම්බන්ධයෙන්ද කියලා. ව්‍යාපාදේ නැති වෙන්නේ කොයි වාගේ කාරණාවකින්ද? ඒ සම්බන්ධ ප්‍රඥාව නැත්තම් එයින් ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. මොන සම්බන්ධ ප්‍රඥාව නැත්තම්ද? ව්‍යාපාදේ නැතිකරන්න පාවිච්චි කරන කාරණාව පිළිබඳව ප්‍රඥාවක් නැත්තම් කේන්තියක් ඇවිල්ලා තියෙනවා. ඒක නැති කරන්න නම් මෛත්‍රියක් ඇති වෙන්න ඕනේ කියලා වෙනම ප්‍රඥාවක් එයාට උපදින්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා තමන්ට කෙලෙස් ඉපදුනහම එයින් ගොඩ එන්න නම් තීක්ෂණ ප්‍රඥාවක් තියෙන්න ඕන කියලා. කෙලෙස් කියනෙවා මේ හිතේ ඇති වෙනව නිරන්තරයෙන්ම. කෙලෙස් ඇති වෙන එක නවත්තන්න නවත්තන්න බෑ කොහොමවත්. කවදා හරි දවසක මේ හිත සංසිඳවන කම්ම අපිට කෙලෙස් අපිට කෙලෙස් ඇති වෙනවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේටත් කෙලෙස් උපදිනවා නම් සකදාගාමින් වහන්සේටත් කෙලෙස් උපදිනවා නම් අපිට කෙලෙස් උපදිනවා කියන එකේ කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එහෙමනම් නිරන්තරයෙන් මේ හිත කෙලෙස් වලින් පිරෙනවා. හැබැයි ඒ පිරෙන කෙලෙස් තේරුම් අරගෙන ක්‍රමක්‍රමයෙන් අයින් කරන තීක්ෂණ ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා මෙතන සඳහන් කරනවා. එහෙමනම් කෙලෙස් කපන්න තීක්ෂණ ප්‍රඥාව යොදා ගන්නවා කියලා අපි මුලින් සඳහන් කළා. කෙලෙස් අවබෝධ කරනවා කියන්නේ කෙලෙස් අයින් කරනවා. කෙලෙස් කපනවා කියලා කියන්නේ තීක්ෂණ ප්‍රඥාවෙන්. කෙලෙස් හඳුනා ගන්න සිහි තියෙන්නත් ඕනේ කියලා පැහැදිලි කරනවා. කෙලෙස් උපන්න කියලා නැත්තම් දන්නේත් නෑනේ. කෙලෙස් ඔස්සේම යනවනේ. නෑ මට දැන් ක්ලේශයක් ඇති වෙලා තියෙන්නේ කියලා දැනගන්න සිහියක් තියෙන්නත් ඕනේ. ඊළඟට සඳහන් කරනවා ක්ලේශය නැතිකරන්න මේ කාරණාව කරන්න ඕනේ කියලා ධර්මයේ ඉගෙනගෙන තියෙන්නත් ඕනේ. ක්ලේශය නැති කරන්නේ මොකෙන්ද? ක්ලේශය නැති කරන්න නම් මේ ධර්මයේ මනාව ඉගෙන ගන්න ඕනේ. එතකොට ධර්මයේ ඉගෙන ගත්තාම ධර්ම ශ්‍රවණයෙන් කෙලෙස් වල ආදීනව අපි ඉගෙනගෙන තියෙනවා. මේ ක්ලේශයේ ඔස්සේ ගමන් කෙරුවොත් මට හම්බ වෙන්නේ මේ වාගේ ආදීනවයක්. ඒ හින්දා ඒ ආදීනවයෙන් මිදෙන්න නම් මේ ක්ලේශයෙන් මිදෙන්න ඕනේ. කෙනෙකුට සතෙක් මරන්න හිතෙන්නේත් කෙලස් තියෙන හින්දා. ඒකත් ක්ලේශයක්. කෙනෙකුට හොරකම් කරන්න හිතෙන්නේත් ක්ලේශයක් නිසා. බොරුවක් කියන්න හිතෙන්නේත් කෙලෙසයක් හින්දා සුරාපානයට යන්න හිතෙන්නේත් කෙලෙස් හින්දා. ඉතින් මේවා ඊටා සියුම් කෙලෙස්. ආන් ඒ කෙලෙස් හඳුනා ගන්න ඕනේ මට මේ ඇවිල්ලා තියෙන්නේ දැන් සුරාපානය කිරීම සම්බන්ධ ක්ලේශයක්. මේකෙන් ඉවත් වෙන්න ඕනේ. එතකොට මනාව ධර්ම ශ්‍රවණය කරලා තියෙනකොට සුරාපානයේ ආදීනව දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ආදීනව අනුව මෙනෙහි කරාම සුරාපානයේ ආදීනව හැටියට බහුලවම සඳහන් කරනවා ඊළඟ භවයක උම්මත්තකේ වෙලා ඉපදෙනවා කියලා. එහෙනම් තවත් භවයක පිස්සෙක් වෙලා ඉපදෙන්න මං කොහොමවත් කැමති නෑ. ඒ නිසා එවන් දෙයකට හේතු වෙන යමක් මේ ජීවිතේ නොකරගත යුතුයි කියලා හැඟීමක් ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා ප්‍රඥාවක් ලබලා තියෙනවා නම්. ආන් ඒ නිසා ධර්ම ශ්‍රවණයේතෙන්ට හරි වටිනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ සඳහා අවශ්‍ය දැනුම ලබන්න තමයි බුදුරජාණන් වහන්සේ භාවනා කරන පුද්ගලයා විසින් ධර්ම ශ්‍රවණය කිරීමද කළ යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් භාවනා කරන පුද්ගලයා විසින් දානයක් දිය යුතුමයි භාවනා කරන පුද්ගලයා විසින් ධර්මය ශ්‍රවණය කළ යුතුමයි දන් දෙන එකත් බණ අහන එකත් දෙකම නවත්තලා භාවනා කරන්න ගියාට මේ කරුණ සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ ඒ නිසා ඒ කාරණාව එහෙම සම්පූර්ණ කරගන්න බැරි වුණොත් Tamanට වෙන හානිය වළක්වා ගන්න Tamanටම බැරි වෙනවා ඒ නිසා සඳහන් කරනවා අවශ්‍ය පිළියම තමන් දන්නේ නැති නිසා නිකම්ම තමන් වෙනසෙන්න පටන් ගන්නවා කියලා. පරිසුද්ධං යනුවෙන් සඳහන් කරනවා නිරුපක්ඛිලේශං උපක්ලේශ රහිත බව පරිසුද්ධ කියලා කියනවා. සුද්ධ කියලා කියහම පිරිසිදුයි. පරිසුද්ධ කියලා කියහම විශේෂයෙන් පිරිසිදුයි. එහෙනම් මෙතන සඳහන් කරන උපක්ලේශයන් තොර බව පරිසුද්ධ කියලා සඳහන් කරනවා. පරියෝදානං කියලා සඳහන් කරේ දිලිසීම හෙවත් ප්‍රභාෂර ස්වභාවය. පරිසුද්ධ කියලා කියන්නේ පිරිසිදුයි. පරියෝදානං කියලා කියන්නේ තවත් පිරිසිදුයි. දිලිසෙනවා ප්‍රභාෂරයි. ඒකත්ත ගතං හෝති කියලා කීවේ විශේෂයකට પ્રાપ્ત වෙනකොටම ඒකත්ත ගත වෙන විශේෂයකට પ્રાપ્ત වෙනකොට කියලා කීවේ මාර්ගඵලයක් ලබනවා කියන එකයි. විශේෂයකට પ્રાપ્ત වෙනකොටම ඒකත්ගත වෙනවා. එතකොට විශේෂයකට પ્રાપ્ත වෙන මොහොත කියලා කිව්වේ මාර්ගඵලයකට එන කම්ම කියන අර්ථයේ විශේෂයකට පාත්‍ර වෙන කම්ම මේ ජීවිතේ භාවනා වඩාගෙන වඩාගෙන යනකොට මාර්ගඵලයකට එන කම්ම කියන කාරණාවයි විශේෂයකට පාත්‍ර වෙන කම්ම කියලා සඳහන් කරන්නේ. කතමේතේ ඒකත්තං යෙදෙන නොයෙදෙන ඒකත්වයේ පිළිබඳව ප්‍රශ්න කරලා පිළිතුරු දෙනවා කියන එකයි මෙතන සඳහන් කරන්නේ. යෙදෙන නොයෙදෙන ඒකත්වය. මොකද්ද එතකොට මේ යෙදෙන නොයෙදෙන ඒකත්වය කියලා කියන්නේ හිතේ එකඟ බව. ඇති වුණ එකඟ බවත් තවම ඇති නොවුණ එකඟ බවත් පිළිබඳව සාකච්ඡා කර කර ඒකට උත්තර හොයනවා. එතකොට මේ කවුරු එක්කද සාකච්ඡා කරන්නේ? තමන්ම තමන්ගේ මනසත් එක්කම සාකච්ඡා කර කර මේ එකඟ බව ඇති කරගන්න පිළියම් හදනවා. ඒ නිසා සඳහන් කරනවා දාවනත්ත සංකාතස්ස දානවත්තු සංකාතස්ස දානස්ස උපසග්ගෝ වෝ වෝපජ්ජනං දානූපසග්ගෝ දානවත්තු පරිත්‍යාග චේතනං කියලා මෙතන සඳහන් කරනවා දාන වස්තු 10ක් පිළිබඳව. දාන වත්තු සංකාතස්ස දානස්ස උපසග්ගෝ. දාන වස්තු 10ක් සඳහන් කරනවා අපි විසින් සම්පූර්ණ කරගත යුතු දාන. මේ දාන වස්තු 10 සඳහන් කරනවා එක ආහාර, දෙක පාන, තුන වස්ත්‍ර, හතර යානා, පහ මාලා මාල වර්ග 6 ගන්ධ සුවඳ පූජාවල් 7 විලේපන ආලේපන ද්‍රව්‍ය එතකොට 8 සඳහන් කරනවා සෙය්‍ය කියලා මේ සෙය්‍ය කියලා සඳහන් කරන්නේ ඇඳම් පුටු වගේ දේවල් සයනාසන වාඩි වෙනාසන සෙය්‍ය ඊළඟට ප්‍රදීප සහ ප්‍රදීප උපකරණ පහන් දල්වන්න අවශ්‍ය දේවල් නැත්නම් පහන් සහ දල්වන්න අවශ්‍ය දේවල් ඊළඟට සඳහන් කරන අවසාන එක ආවාස කියලා. මේ තමයි දාන 10. ආහාර පාන වස්ත්‍ර යානා මාල ගන්ධ විලේපන සෙය්‍ය ප්‍රදීප ප්‍රදීප උපකරණ සහ ආවාස. දාන 10. සඳහන් කරනවා මේවා සංසාරේ ඊටාම ඊටාම වටිනවා මේ පින්කම්. සසර පුරාම මේ මේ කාරණාවලින් අපිට අප්‍රමාණ ප්‍රයෝජන ලැබෙන නිසා තමයි ਸਰුවක්තා ඥාණයෙන් මේ කරුණ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මෙව ආමිෂ දාන මේ ඔක්කොම. ආමිෂ දාන නමුත් ඒ ආමිෂ දානයේ සසරේ ඈතර වෙන්න හරියට උපකාර කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ආමිෂ දානයේ සම්බන්ධයෙන් සිත දියුණු වුණ කෙනාට තමයි හරියටම සිල් රකින්න පුළුවන් වෙන්නේ කියලා. ආමිෂ දාණයෙන් හරියටම සිත දියුණුවන කෙනා තමයි නියමිතම සීලය ආරක්ෂා කරන පුජ්‍යලයා බවට පත් වෙන්නේ. හේතුව මොකද්ද? සඳහන් කරනවා මේ අපි ළඟ තියෙන රළු කෙලෙස් ඔක්කොම නැති කරන්න පුළුවන්කම තියෙන්නේ දාණයෙන්. රළු කෙලෙස් නැති කරන්න පුළුවන් දාණයෙන්. ඊට වඩා සියුම් කෙලෙස් නැති කරන්නේ සීලයෙන්. ඊටත් වඩා සියුම් කෙලෙස් නැති කරන්නේ භාවනාවෙන්. දැන් එතකොට දානයයි සීලයයි දෙකම පැත්තක තියලා භාවනාවට ගියොත් අර රළු කෙලෙස් එකක්වත් නැති වෙලා නැති වෙලා නෑ භාවනාව සම්පූර්ණ වෙන්න දෙන්නෙම දෙන්නෙම නෑ. සමහරట్లాට වඩු බාසුන් නැහැ කෙනෙක්. මේ හොඳ උදාහරණයක් ගන්න පුළුවන් තැනක්. වඩු බාසුන් නැහැ කෙනෙක් ලීයක් මදිනකොට එයා ඒකට පාවිච්චි කරනවා අර වැලි සහිත කොලයක්. එයා මුලින්ම පාවිච්චි කරන්නේ හරි රළු කොලයක්. ඒකෙන් මැදලා ඊට පස්සේ එයා ඊට වඩා අඩු සාමාන්‍ය කොලයක් පාවිච්චි කරනවා. අන්තිමට ඊටාම සියුම් කොලයක් පාවිච්චි කරනවා. ඒ කොලෙන් මැද්දට පස්සේ ඒ මතු පිට අත ගන්නකොට ඒ ලීයේ අපිට කොහොමවත් රළුවක් දැනෙන්නෙම දැනෙන්නෙම නෑ. එහෙමනම් මේ කෙලෙසුත් එහෙමයි. මහ රළු කෙලෙස් දාණයෙන් අයින් කරලා දානවා. ඊට වඩා සියුම් කෙලෙස් ඊළඟට අයින් කරලා දානවා සීලයෙන්. ඊටාම සියුම් වූ කෙලෙස් භාවනාවෙන් ප්‍රඥාවෙන් බල බලා හඳුනාගෙන එකක් එකක් ගානේ අයින් කරලා දානවා. එහෙමනම් ඒකයි මේ දිගටම සඳහන් කරන්නේ දානේ අතහැරලා මේ ගමන යන්න යන්න බෑ කොහොමත් කියලා. ඒ නිසා මෙතන රළු කෙලෙස් රළු කෙලෙස් කියලා කියන්නේ අත්හැරීමට තියෙන අකමැත්තම. ඊළඟට දන් දීගෙන යනකොට අපිට අත්හරින්න පුරුදු වෙනවා. සමහර ලාවට ලොකු ලොකු දේවල් ඉස්සරලා දෙන්නේ නැහැ. සාමාන්‍ය සාමාන්‍ය දෙයක් දීගෙන යනවා. එහෙම එහෙම දීගෙන දීගෙන ගිහිල්ලා ලොකු ලොකු දේවල් දෙන්න හිතෙනවා. එහෙම දුන්නට තවම හැබැයි සිල් ගන්න හිතෙන්නේ එහෙම දීගෙන යනකොට සිල් ගන්න සිල් ගන්නත් හිතෙනවා. සාමා සෑහෙන කාලයක් දානයයි සීලයයි දැන් දෙකම කරගෙන යනකොට භාවනා කරන්නත් හිතෙනවා මේ අත්හැරීමේ ස්වභාවය. ඒකනේ මේ ශාස්ත්‍රයේ අනුපූර්ව ප්‍රතිපදාව. භාග්‍යතුන් වහන්සේට තිබුණනේ සිල් නැතුව දන් දුන්නාම ආනිසංස අඩුයි. ඒ හින්දා ඉස්සරලාම සිල් රැකලා පස්සේ දන් දෙන්න කියන්නේ. එහෙම දේශනා කරුවේ නෑ. දාන සීල භාවනා කියලාමයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒකම ඊටාම වටිනවා කියලා සඳහන් කළා. ඊළඟට පැහැදිලි කරනවා පින්නතුනි මේ භාවනා කරලා විතරක් සියලුම කෙලෙස් අයින් කරන්න පුළුවන් කියලා කිසිම සූත්‍රයක සඳහන් කරන්නේ නැහැ කියලා. මේ පරිසම් පරිසම්බිදා මග්ගයෙන් සඳහන් කරන කරුණු. කෙනෙකුට නිවන් දකින්න ඕන නම් එයාට භාවනා කෙරුවට විතරක් කවදාවත්ම නිවන් දකින්න බෑ කියලයි මේ කියන්නේ බුද්ධ දේශනාවේ කිසිම සූත්‍රයක භාවනාවෙන් විතරක් නිවන හම්බ වෙනවා කියලා දේශනා කරලා නැහැ. මොකද දැන් අපි දන්නවනේ භාවනාවෙන් අයින් කරන්නේ අතිශයින්ම සියුම් කෙලෙස් කියලා. ඒ සියුම් කෙලෙස් තමයි අපි එක තැනක වාඩි වෙලා ඉඳගෙන හිත සමාධිගත කරගෙන ඒකත්වයකට පත් කරගෙන මේ හොයාගෙන හොයාගෙන යන්නේ කෙලෙස්. හොය හොයා කපනවා. කප කපා අයින් කරනවා. නමුත් එතකොට අර රළු කෙලෙස් තියෙනවා නම් සියුම් කෙලෙස් කපන්න කොහොමවත් බෑ. ඒ නිසායි භාවනාවෙන් විතරක් මේ ගමන යන්න බෑ කියලා දේශනා කළේ. එහෙනම් දානයයි සීලයයි එතෙන්ට ඕනෙමයි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ සබ්බාසව සූත්‍රයේ කෙලෙස් කොටස් 7කට බෙදලා පෙන්නනවා. සබ්බාසව සූත්‍රයේ කෙලෙස් කොටස් 7කට බෙදලා පෙන්නනවා. භාවනාව පෙන්නලා තියෙන 7 වෙනි කොටස හැටියට. ඒ කියන්නේ තව කෙලෙස් ගොඩක් අයින් කරගෙන එන්න ඕනේ මෙතෙන්ට. හත්වෙනි කොටස තමයි භාවනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට නිවන් දකින්නේ මෙහෙමයි කියලා යම් තැනක දේශනා කළොත් නිර්වාණ අවබෝධය කරන්නේ මෙන්න මෙහෙමයි කියලා දේශනා කළොත් මුලින්ම දේශනා කරලා තියෙන්නේ දානය සම්පූර්ණ කළ යුතු බවයි. ඊළඟට සීලය සම්පූර්ණ කළ යුතු බවයි අනික් කාරණාව. ඊළඟට භාවනාව සම්පූර්ණ කරන්න ඕනේ කියලා දේශනා කරනවා. මුලින්ම කළ යුතුයයි දේශනා කළ කාරණාව මුලින්ම සම්පූර්ණ කරන කෙනාට තමයි අනිත් කාරණා පහසුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ඕන කරුණ මුලින්ම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට අනිත් කරුණු ටික පහසුවෙන් සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් මැදට ගිහිල්ලා අමාරු වැටෙනවා කියලාම සඳහන් කරලා තියෙනවා. එහෙම නැති වුණොත් මැදට ගිහිල්ලා අමාරුවේ වැටෙනවා කියන කරුණම එතන සඳහන් කරලා තියෙනවා. ආයේ මුලට ඇවිල්ලා නැවත ඒ ටික සම්පූර්ණ කරගෙන ආයෙත් යන්න වෙනවා. ආයෙ මුලට එන්නම වෙනවා. කොයිතරම් අකමැති වුණත් මුලට නෑවිල්ලා ඒක සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඉන්න තැන සම්පූර්ණ කරන්න බෑ. මුලට ඇවිල්ලාම තමයි ඒ කරුණ සම්පූර්ණ කරන්න වෙන්නේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා දන් දීම හෙවත් අතහැරීමේ චේතනාව උපස්ථාන කිරීම සම්පූර්ණ කිරීම වශයෙන් විශේෂයෙන් පැමිණිලා සිතේ එකඟතාවයක් ඇති කර ගන්නට කියලා. ඒ කියන්නේ දන් දෙන්න හිත ඉස්සල්ලාම එකඟ කරවගෙන මනාව දම්පැම් පූජා කරමින් මහා රළු කෙලෙස් අයින් කරමින් ක්‍රමක්‍රමයෙන් සිතේ එකඟත්වයේ කරා ගමන් කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට මේ දාණය පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලම විශේෂයෙන් බලපානවා කියලා සඳහන් කරනවා. එතකොට දානයේ අවශ්‍යතාවය බලපාන්නෙත් භාවනාවේ හුඟක් උඩට ආහම පටිපදා ඥාන දස්සන විසුද්ධිය ප්‍රතිපදාව ඥාණයෙන් දැකලා පිරිසිදු කරගන්න සූදානම් වෙනකොට මේ මේ දාණයෙන් අයින් කරගන්න බැරි වෙච්ච කෙලෙස් තාම ඇතුලේ ඉන්නවා නම් මේ පටිපදා ඥාන දස්සන විසුද්ධිය කියන තැනට අපිට එන්න එන්න බැරුව යනවා. ඒකයි කියන්නේ එතන ඉඳලම දාණය බලපානවා කියලා. ඒ නිසා සඳහන් කරනවා දානය සම්පූර්ණ කරගන්නම කියලා ඒතේන පදුත්තාර වශයෙන් ඡාගානුස්සති සමාධි උත්තෝ සඳහන් කරනවා දේශනාවේ අනුස්සති 10ක් දේශනා කරලා තියෙනවා කියලා. අනුස්සති භාවනා 10ක් දේශනා කරලා තියෙනවා. ඒ අතර 6ක් බුදුරජාණන් වහන්සේ සුවිශේෂී භාවනා ක්‍රම හැටියට පැහැදිලි කරලා තියෙනවා. අනුස්සති භාවනා 10යි. ඒකෙන් 6ක් ඊටාම විශේෂයි කියලා සඳහන් කරනවා. මොනවද ඒ 6? 1. බුද්ධානුස්සති. 2. ධම්මානුස්සති. 3. සංඝානුස්සති. 4. සීලානුස්සති. 5. චාගානුස්සති සහ 6. දේවතානුස්සති. මේ මේ 6 අනුස්සති භාවනා 10න් ඊටාම විශේෂයි කියලා පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරනවා එයින් චාගානුස්සතිය මෙතන විශේෂයෙන් බලපානවා කියලා. දැන් චාගානුස්සතිය කියලා කියන්නේ දානය. ත්‍යාගය ගැන නෙමෙයි කියන්නේ. චාගානුස්සති කියන්නේ දානය. ඒ චාගානුස්සති සමාධිය අන්‍ය වූ ඒකත්වයන් තුනටම උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. චාගානුස්සතියෙන් ඇතිවෙන ඒකත්වය අන්‍ය වූ ඒකත්වයන් තුනටම ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා. නැත්නම් ඒකාන්තයෙන් උපනිශ්‍රයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ මොන තුනටද සඳහන් කරනවා? අන්‍ය වූ ඒකත්වයන් තුනටම කියලානේ කිව්වේ. එතකොට මේ අන්‍ය වූ ඒකත්වයන් තුන මොනවද? චාගානුස්සතිය විශේෂයෙන් බලපාන. ඒ නිසා සඳහන් කරනවා එතන ඒකත්වයන් කියලා සඳහන් කළේ දාණය. එතකොට දාණයෙන් බලපාන දෙවනි එක මේ සමත භාවනාව සම්පූර්ණ කරන්න දාණය විශේෂයෙන් බලපානවා කියලා කියනවා. ඊළඟට තුන්වෙනි කාරණාව විදර්ශනාව සම්පූර්ණ කරන්නත් දාණය විශේෂයෙන් බලපානවා හතරවෙනි කාරණාව නිර්වාණ අවබෝධය සඳහා දාණය විශේෂයෙන් බලපානවා එහෙනම් මෙතන අපි කොහොමද කීවේ මේ ඡාගානුස්සති සමාධියෙන් අන්‍ය වූ ඒකත්වයන් තුනටම උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙනවා ඡාගානුස්සතිය අන්‍ය වූ ඒකත්වයන් තුනටම එතකොට අන්‍ය වූ ඒකාත්මයන් තුන තමයි සමතයටයි විදර්ශනාවටයි නිවනටයි කියන තුනටම දානේ ප්‍රත්‍ය වෙනවමයි. ඒ නිසා දාණයෙන් තොරව මේකට යන්න බෑ කියන කාරණාව ඊටාම ගැඹුරින් පවා මෙතන සාකච්ඡා කරනවා. එතකොට දාණය කියන මූලික කාරණාව ඉතුරු තුනටම උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ඊටා විශේෂ කාරණාවක් හැටියට සඳහන් කරනවා. මොකද කාරණා තුනකට මෙයා උදව් කරනවා නම් එයා ඊට විශේෂ කාරණාවක් සම්පූර්ණ කර දෙයක් බවට පත් වෙනවා එහෙනම් දාණය. භාග්‍යතුන් වහන්සේ මේ නිවැරදිව කතරම් දේශනා කළාද? දාණය කියන එක නිවැරදිව කොහොම දේශනා කළාද සඳහන් කරනවා හරියට කළොත් භාවනාවක් එයින් Tamanටම මේ කාරණාව මනාවපත් වෙනවා කියලා. භාවනාව හරියටම කරගෙන යන කෙනෙකුට දාණය අතහැරලා යන්න බෑ කියලා තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔහුට දාණය නැවත සම්පූර්ණ කරන්න හිතෙනවා. හරියට භාවනාවක් කළොත් තමන්ට මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම හොයාගන්න පුළුවන් කියලම දේශනා කරලා තියෙනවා. ආන් ඒ නිසා තමයි මේ නිර්දේශ කරලා තියෙන්නේ කියලා සඳහන් කරනවා මොකද්ද දානය කියන කාරණාව විශේෂයක් විශේෂයක් කරලා නිර්දේශ කරලා තියෙන්නේ ඒ නිසා කියලාම මෙතන පැහැදිලි කරනවා ඊළඟට පින්නතුනි විශාකා මහ උපාසිකාව සම්බන්ධ දානයක් තියෙනවා කියලා ඒ කාරණාව සාකච්ඡා කරනවා. විශාකාව සම්බන්ධයෙන් තියෙන දානයක්.